කයක් නොවමිය දෙතිස් ගුණ පෙකි ජරාවට යන්නේ පහළ වෙන සිත සුන් වෙලායයි දුකය වැටෙන්නේ නැවත නැවතත් ඉපදේ ඉපදේ විදි විදි යන්නේ තිලකුණට සිත නැගූ කල හිස් භවය ලොව වැටහෙන්නේ වැඩුණු සිත නැගී ගොස් තිලකුණම වැටෙන්නේ ඉරුණු අරිමග වැඩි ගොස්න් එහි ඵලය ලැබ දෙන්නේ ඵල සමාපත්ති නැවති සුවය විදගන්නේ දැන් තමාගේ සිතෙහි තත්ත්ව යයි දැනගන්නේ දැන් තමාගේ සිතෙහි තත්ත්වය යයි ez තියෙන එක දකින්න තමයි ඔය පැහැදිලි කරන්නේ. බුදුහාමුදුරුව දැක්වෙත් පංචස්කන්ධය කියන එක මොකක්ද කියලා අඳුරලා මේ පංචස්කන්ධ ස්වභාවය තමා තුළ ඇති වෙන නැති වෙන ආකාරය තමන් විසින්ම දැකීමෙන් තමයි තමන්ට මේ ලෝකෝත්තර ඥානය උපදවා ගන්නට ලැබෙන්නේ නම් ඒකට වෙන මොකුත් නැහැ. තමන්න තියෙන පංචස්කන්ධය දකින්න. ඒක තමයි තමන් ඔය අක්විඤ්ඤාවේ ඒකට පංචස්කන්ධය කියන්නේ නෑමක් නෙවෙයි දැනීම. ඒ තුළ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන ඔක්කොම තියෙනවා. ඉතින් ඒ ස්වභාවයන් සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වුණා. රූප පරීක්ෂා කළා වෙනම රූපය තුල මම නැහැ කියලා අඳුරගත්තා. රූපය මගේ කියන්න බෑ කියලා අඳුරගත්තා. රූපය මට ওই විදිහට පවතින්නේ නැහැ කියලා හඳුනගත්තා. රූපේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මට ওই විදිහට තියෙන රූපය තුල මම නැහැ. වේදනාවත් එහෙම දැක්කා. වේදනාව මම නෙවෙයි, වේදනාව මගේ නෙවෙයි, වේදනාව මට ඕන විදිහට පවතින්නේ නැහැ. වේදනාව තුල මම නැහැ. මේ විදිහටම සංඥාවක් සංකාර විඥාන කියන සියල්ල දැක්කා. එනවා මේ තුල සක්කාය දිට්ඨිය කියන එක. මම මගේ මට ඕන විදිහට පවතිනවා ඒ තුල මම ඉන්නවා කියන දෘෂ්ටිය නැති සැකයකින් තොරව තමන් අඳුරගත්තා. දර බුදු කෙනෙක් හැර වෙන කාටවත් මෙහෙම මේ මේ පංචස්කන්ධ ස්වභාවයක් තමයි මේ ලෝකය කියන්නේ සිත කියන්නේ සත්‍යය කියන්නේ පංචස්කන්ධයක පහළ වීමක් පමණයි. දැන් සත්‍යයක් නැහැ. සත්‍ය බුද්ධිල භාවයක් නොවේ තියෙන්නේ මේ නාම රූප ධර්මතා ක්‍රියාකාරීත්වයක් කියන එක. සම්මා සම්බුදු කෙනෙක් හැර වෙන කාටවත් කියන්න බෑ. මේක තමයි සද්ධර්මයේ තමයි ඒක තමයි දැටි. ඒක තේරුම් ගත්ත කෙනෙක්ගෙන් අර වෙන කාගෙන්වත් අහන්න බෑ. ඒක තමයි සංඝයාව කියලා ඉන්න ඕනේ. මම ඒකයි කිව්වේ ඒ ස්වභාවතෝ ශාවක සංඝ. භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝයා. අංගෝමම තමන්ට තෙරුවන් ගැන විචිකිච්ඡා දුවේ. ලෝකයේ මුලක් මැදත් අගත් තුන් කාලයේම අතීතයේ තිබුණත් වර්තමානයේ තිබුණත් දුර තිබුණත් ළඟ තිබුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් මොනවද තියෙන්නේ නාම රූප විතරයි පංචස්කන්ධ විතරයි එනවා අතීතයේ වර්තමාන අනාගතය ගැන සැකදුවේ මේ වගේ තමන් දන්නවා මේ සියල්ල හේතුඵලයකින් සකස් වුණා. ඒකත් ප්‍රශ්නයක් නෑ දැන්. තමන් දන්නවා දැන් මෙසේ සීලය සමාධිය තමන් කොච්චර වැඩුවත් ප්‍රඥාවෙන් තොරව මේ වැඩේ කරන්න බෑ. නබෝම විදිහට සීල සමාධි ප්‍රඥා කියන තුනම ගැන සැක නෑ. ඒ කියන්නේ විචිකිච්ඡා නෑ. බුද්ධ ආදී අට දැන්නේ සැක දුර වෙනවා. තමන් දන්නවා දැන් නාම රූප කියන එකකවත් සිල් කියලා ඒවනේ. සිල් ලකින්නේ මොකෙන්ද? ප්‍රඥාව කියන එක ලබනකොට නිකම්ම සිල් රැකේ. එච්චරයි. යත් සීලං තත් පඤ්ඤා. යම් තැනක සිල් තියෙනවා නම් ඒ ප්‍රඥාව එක. නවම වැඩි තමයි දැන් වෙලා ඉවරයි. රූප පිළිබඳ වෙනම කායන පස්සනා කරමින් කරා. නාම ධර්මතා පිළිබඳ චිත්තාන පස්සනාව තුළින් අපි ඒක අඳුරගත්තා. දැන් එතකොට මන්ට නාම රූප දෙකම පිළිබඳව එන්නත් පංචස්කන්ධය දක්වමින් ඒ දෙක පිළිබඳව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල ප්‍රාමාස නෙවේ. නංගෝම ඔය පිළිවෙලින් ඔය කියන කාර්ය එසේ අවබෝධයෙන් දකිමින් යමෙක් තමා තුළින් මේ උදයව්‍ය ඥානය සඳහා නීවරණ නැති අරමුණක් තුළ එසේ හේභාවිතව සිද්ධ කරනවාද ඔහුට විද්‍යාව පහළ වෙමින් සංකාර නිරෝධ වෙමින් ලෝකෝත්තර මාර්ගඵල ලැබේ. මේකට තමයි දැන් ওই 14ක් ඉස්සේ කියා දුන්නේ. දැන් ඉතින් ඔය කියා දුන්නේම දිගට දිගට පාවිච්චි කර කර ඉන්න වැඩි සිද්ධ වෙනවා. හරිද? සමාධිය ඇති කර ගන්න ඕනේ. ඒකට ඉතින් ආනාපාන සතිය වඩන්න ඕනේ. ඊළඟට තමන් කායන වසනාවේ දෙතින් සාකාරය මෙනෙහි කරන්න ඕනේ. අසුභ භාවනාව කරන්න ඕනේ. තමයිට කලින් ධාතු මනසිකාරය වඩන හැටි කිව්වා. ධාතු මනසිකාරය වඩන්න ඕනේ. මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. ඊළඟට චිත්තාන වසනාව අඳුරගත්ත අපි සිතක් කියන්නේ මොකද්ද කියලා ඒ භාවනාව කරන්න ඕන දැනගන්න පුළුවන්. සිත ඇති ඉන්නේ කොහොමද? අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන, විඥාන කියලා. ආ මේක අඳුරන්න නාම රූප විදිහට සිත හඳුනන්න ඕනේ. හේතුඵලයක් විදිහට හිත හඳුනන්න පංචස්කන්ධයක් විදිහට හිත හඳුනන්න. ඊළඟට ඔබ විදිහට කරපු ආසාන භාවනාව පංචස්කන්ධය ඇතිවීම නැතිවීම තමන්ගේ ආයතන හය තුලින් දකින්න ඊළඟට මේ හුස්ම තුල එසේ ඒ භාවිතාව කරන්න. ඔබ වැඩි කර කර ඉඳ තමන්ට එසේ විද්‍යාව පහළ වීම වුණා නම් තමන් මාර්ගඵල ලබන. එයාදීද? කරන්න දෙන්නේ ඔය මොච්චරයි ඔටි කර කර ඉන්නයි දෙන්නේ නේද කියලා දුන්නේ මූලික වශයෙන් තමන්ට ලෝකෝත්තර මාර්ගඵල ලැබීම සඳහා සෝදාන මාර්ග ඥානය තමයි ඔය ඇති කරලා සා මාර්ගයේ යන්න මාර්ග ඥානය තියෙනවා ඥානය තිබ්බට බෑ ඒකට කිව්වේ සම්මා ඥානය කියලා සම්මා ඥානයෙන් සම්මා විමුක්තිය ලබනකම් ආර්ය පුද්ගලයෝ නෙවෙයි දෙක් තාම සංසාරේ සතර අපායේ උපදින තත්ත්වේ තාම නමං නැති කරගෙන. ඒ දෙක ඉතින් කරන්නේ ඉතින් අපිට තියෙන කියන්න විතරයි කරන ටිකයි ඔය කියලා දුන්නා. තේරුණා? හ්ම් දැන් ඔය භාවිතාවක තමයි ඇති වෙච්ච මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා ඒ ගැටලු විසඳගෙන තමයි තනි තනියෙන් දැන් ওই භාවිතාවන් කර ගැනීම කියන විදිහට කරන්නේ. හරිද? හ්ම්. දමාට මොනවා වගේ දැනීමක්ද ඇති වුණේ වගේදී මොනවද අපහසු වුණේ මොනවා වගේ තැන්ද වුණේ කියලා දැන් බලන්න. මම මොකද වුනේ කියලා භාවනා අතල නිමුලේ ඉඳන් ඔව් දැන් කරපිය තමයි කලින් කරපාගෙන ගියාදලා තියෙනවා අමාරු නේද අමාරු නේද දැන් ලේසි ඒවා තියෙනවානේ ඔක්කොම අමාරුයි තමයි පළවෙනි කේ ඇතිවීම නැතිවීම හිතන්නත් කලින් ඊළඟ ඇතිවීම ඒකට ඒකෙන් කරන්නේ නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති ඒක තමයි සංකාරයේ උදේ අපි දකින්න වෙනවා කියන්නේ එහෙම අල්ලගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ නැති වෙන එක දැනෙනකොට අරකට එක්කම වගේ තමයි ඒක ඇතිවීමත් එක්කම තමයි මේක නැති. ඉතින් වේගෙන් හිතන්න ඕනේ. වේගෙන් හිතන්න ඕනේ. නැති යන දේ අදේන දේ නැති යන දේ නැති යන දේ නැති යන දේ නැති යන දේ. මම ඒක දැනෙනකම් හිතිය හිතා. දැනෙනකම් හිතියද? ඇති වෙනවා. ඒක හැමින් වෙන්නේ නැහැ ඇති වෙනවා. නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා ලැප්ටොප් විදිහට වෙන්නේ ඒකට ඕන විදිහට තමන් තමන් ඒකට ඕන විදිහට ඇඩ්ජස්ට් වෙන්න. එහෙම නැත්නම් ඒක අපිට හිතලා ගන්න එපා කියලා මම කිව්වේ ඒක. හුස්ම හිතලා ගත්තොත් අපිට ඉතින් නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා. එහෙම ඉතින් හිතලා කරොත් කවදාවත් අවශ්‍ය දෙ වෙන්නේ නැහැ. එඳා තමන්ගෙන් උත්සාහ කරනවා. ඉතින් ආනාපානසති වැඩි කාලයක් කරලා ඔක උඩු කරා. හ්ම්. ඒක දිගට යන්න බැරි වුණා භාවනාවේ. හ්ම්. හ්ම්. මගදනේ? ඒ විදිහේ කරාද? සමහර තැන්වල තියෙන ඇති වුණා නැති එක්සෙල් එක නැති වුණා කියලා කියන එකට මම ඒ පාර මට හිතෙනවා මම ඒක හිතලා කරනවාද දන්නේ නැහැ කියලා බලමයි ස්ලෝ කරලා නැති වුණා නැති වුණා කියලා ඒක නිසා ඒක ස්ලෝ කරලා ගල කියලා තමයි එහෙම ස්ලෝ කරන්න දෙයක් නැහැ හුස්ම ඉබේ යයි ළමන්ට ඒ හෙමින් යනවා ස්ලෝයට යනවා ස්ලෝයට හිතනවා වේගෙන් යනවා වේගෙන් හිතන්න ඕනේ හෙමින් යනවා නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා නැති වුණා නෑ කරගෙන මොකද උනේ? ඒව ඒව කරගෙන යනකොට මට හිතුණා මම මම ඒ ලෙවල් එකට ගිහින් නැති වෙයි කියලා අපෝ නවත්තලා හිටියා. ආ ඒ ලෙවල් ගැන තමයි හිතේ. ඒ ලෙවල් හරි බී ලෙවල් හරි. ආයි කරනවා කාටද? ඔබ තමයි දෙරි කවන්නේ දෙවල් දෙනවා මොකද කරගෙන යන්න. පරිණතව කරන්න ඕනේ. ඒකට ආයෙ කරන්න ඕනේ. ඔය හ්ම්. හරිදනේ විදියටනේ. ඒ කියන්නේ ඔබ ටිකක් කීලෙල එකපාරට නැති වෙලා ආයෙ ගියාම දැස්සීමක් වගේ. ගැත්තෙන්නේ අනිද්ද කියලා නැගිටිනකොට. මේ වෙන්නේ ඒ හින්දා. ඒ හින්දා තව භාවනාවේ ආනාපාන සතිය පුහුණු කරන්න ඕනේ. ඒක ලෝක හරියයි. හදුනේ. එතනේ මුල හරියේ තරමතුරට ඒක කරගෙන ලබන අය කියන්නේ නැති නැති වෙලාවට ටැකුලාදී බොහෝ ශනික වෙලාවක් කොටේ දැනුණා. හ්ම්. නැති අවස්ථාවක් ඉඳලා. නැති අවස්ථාවක්? ඒ කියන්නේ නැති ඒව නැති ඒව දෙකම නැති අවස්ථාවක් එහෙමයක් තමයි තේරුම් තියෙනවා. නැති ඒව නැති ඒව දෙකම නැති අවස්ථාව? නෑ කියන්නේ ඇති වෙනවා දෙකම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වේගෙ වෙනවා ඒක ඔව් හැබැයි එහෙම වේදනේ වේගෙන් නම් නෑ ඒ කියන්නේ මං උත්සාහ කරේ නිකටම සාමාන්‍ය හුස්ම හුස්ම යන වේගයම බලන්න ඔව් හුස්ම යන වේගෙම තමයි බලන්න ඕනේ ඒක තමයි ඒක බල බල යනකොට කොයි වෙලාවෙ හරි වෙන්න ඕනේ ඒක තමයි හිතලා කරන්න බෑ ඒකට තමයි හුස්ම නොදැනී යන එකක් උනේ එහෙමද හරියට කරන්න ඕනේ සීයෙන් කරන්න ඕනේ. හ්ම්. ඔය ඔය. දන්න දන්න හිටියා. ඉස්සෙල්ලා මට අගස්සම හරියට ඒක අවබෝධ කරා එන්නට මේ කොන්දරේ නැත්තා. හ්ම්. කොන්ද ගාගේද? මගේ නේ. මගේ නේ. මොකද මොකද ප්‍රශ්නයක් තියෙන්නේ. අනේ තමයි ප්‍රශ්නේ. මගේ නෙවෙයි කිව්වට ඔය කරනකොට තමයි මගේ ඒවා මතක් වෙන්නේ. ඒකට <coughs> ආන් ඒකත් පංචස්කන්ධය ඒකත් දැනීමක් ඒකත් මාගේ අරගෙන යන්න පුළුවන් වුණොත් තමයි හරියන්නේ. නැත්නම් මම නෑ මම නෑ කිව්වට මම තමයි වැඩ කරලා තියෙන්නේ. එහෙනම් ඒක මතක් වුණා ඊට පස්සේ ස්වාමීනාගේ උපදේශ මම මම මට දැනෙනවා නම් අනිත් ඒවා ඇහෙනවා නම් ඉන්නේ මට කොහෙවත් දීලා නැහැ කියලා. සමාධිය මරි. ඒ කියන්නේ තමන් ආනාපානසතිය නැවත බොහෝ වාරයක් පුරුදු කරන්න ඕනේ. මේක ඉතින් දින හතරකදී තමන්ට මේ කරකලා තෑරුවා වගේ ගමන් කන පිට හරවන වැඩන්නේ මේ කොටන්නේ. එහෙනම් ඉතින් ලේදි නෑ. යෝග කාලයක් පුරුදු කරන්න වෙයි. ඒකට அதே மாதிரி නින්දගිය එක ගැත්තනා කර තේරවන නින්ද කියලා ඒ වෙන්නේ ඒක ඒක තමයි කයිරජුව තියාගන්න කියන්නේ ආන් ඒ ඉඳන් ඒක තමයි තේරෙනවා මෙහෙම වෙලා වුණා ඒක තමයි එහෙම ගැස්සලා වුණා කියලා තමයි ආවන ඒ වෙන්නේ මෙහෙමයි තමන්ගේ සිහිය භවංග වෙනවා භවංග වෙලා ආයෙ එනවා හෙඩි කාලයක් කරන එක තමයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. හරිද? හ්ම්. හරිදනේ? ටිකක් වෙලා ගියා හුස්ම දැනෙන්න. හ්ම්. හ්ම්. පස්සේ ටිකක් දැනුණා ආයි නැති වුණා දැනුණා ආයි නැති වුණා. ටිකටම ඒක කරගෙන යන්න බෑ. ටිකක් වෙලා යනකොට ආයි දැනෙන්නේ නැහැ. ආයි දැනෙන්නේ නැහැ කියන්නේ ටිකක් වෙලා යනකොට හුස්ම දැනෙන්නේ නැතිව. ටිකක් දැනෙනවා ආයි ටිකකින් දැනෙන්නේ නැහැ. නේද? සිහිය හරියට පාත්තලා නැහැ. නැත්නම් දිද හුස්ම දැනෙන්නේ නැතුව යන මැල්ල යන්නේ. සිහිය හරියට පාත්තාගෙන ගියා නම් හුස්ම හිතේකම දැනෙන්න ඕනේ. ඒක ඒක වේගවත් වෙනවා. මේකෙන් තමයි අන්තිම හුස්ම අඳුර අඳුර දෙන තා වෙන මොන හරි අරමුණ වලට ගිහිල්ලා. නැත්නම් දිද හුස්ම දැනෙන්නේ නැතුව යන්නේ කියන්නේ. ඉතින් ආයෙ කරලා සමාධියේ ආනාපානසතිය තමයි වැඩගත් ඒක කරකට ආයින් දෙන්න. හ්ම්. මොකද කරේ? ගැටලු ගැටුනේ නැහැ. හොඳට නිඳ ගියා. නේද? <laughs> නිඳ ගියේ නැහැ. අන්ජල් රුකුලෙත් නැහැ මොකක්? ඒක ටිකක් ඉදුණා එච්චරයි. එතන මොනවද කිව්ව භාවනා දැන් කරන්නේ? කිව්ව භාවනා කරාද? මම කියලා දුන්නු භාවනාව කරාද කියලා අහන්න. මොකද්ද මම කියලා දුන්නේ? ඉස්කෝලේ ඇතුළේ නියම ගන්නකොට ඇතුළේම ආයේ සාස්වාසයේදී ඇතුළේම ඇතුළේ. හ්ම්. දැන් එහෙම කරගෙන ගියා කියලා තමයි තේරෙනවා දිගට. හරි දිගටම එහෙම කරාද? එතකොට තමයි දැන් මම නවත්තන්න කියන ගම දිගට ඇති වෙනව නැති වෙනව කියලා විතර දීපේ. නෑ සමහරලා හිතුම් ඉන්නේ කල්පනා වලේනවා ඒක අත්හරිනවා. හ්ම් ඒක කොහොමද කියන්නේ? ආම සිත දුවනවා දුවන ගතියට යනවා. හ්ම් ඒක දින අඩු කරගෙන සමාධිය තාත වැඩි කරගෙන කරන්න වෙනවා. හරි. මොකද හරි. ඒක එක පාස් ගන්න දෙන්න. ඒ කියන්නේ හින්දාඩිය වගේ තමයි. ඔය හින්දාඩිය නෙමෙයි ඔක මොන දාරිද මම කමන්නේ. දාරි දාරි දාරි මම මොකද වෙන්නේ? බලන්න නැතුව කරන්න. ටිකක් නින්දන් කියන වගේ. හ්ම්. ඒක නිදි ගන්නවා කොහොමද දන්නේ? නින්ද ගියාද නොගියාද කියලා තේරෙන්නේ නැහැ. හ්ම්. හැබැයි අර අර මොනින් හතර ගානකට එළියට ගිහිල්ලා. ඒක තමයි දැන් ඇති වුණා නැති වුණා කීවද? ඔව් එහෙම තමයි පටන් ගත්තේ. එහෙම බලගෙන යනකොට ටික වෙලාවක් යනකොට වෙන ඉතින් ඒක වෙච්ච දෙයක් කියන්නේ මම බලාගෙන ඉන්න කියන්නේ දෙක. ටික වෙලා කරන ගමන් හුස්ම ඒතර ඇති වෙනවා නැති වෙනවා කියලා වේගයෙන් යන්නපත් ඒ වැඩේ වේගයෙන් යන්නවා කියලා තේරුණාද? ඔව් එහෙමත් වුණා. ඈ ඒ කියන්නේ යන ගතිය. එතකොට අනිත් ඒකල කිව්වද? ඊට පස්සේ උඩ හුස්ම විතරයි දැනෙන්නේ. පහළ වෙන තේරෙන්නේ නැහැ. ඈ. එතකොට අනිත් ඒකල කිව්වද? සමහත් කියලා කිව්වේ. අනිත් අනිත් ඒකල කිව්වද දැනුන්නේ නැති වුණා. ඈ. එකක් දැනෙනවා. ඇතුළේ වෙනවා දැනෙනවා. පිට වෙනවා දැනෙන්නේ නැහැ. ඔව් හුස්ම ගන්න එක හොඳට දැනෙනවා. ඈ. ඒක හිත පිළිව ගන්න පුළුවන් හොඳට. ඔව්. අපේ ප්‍රාශ්වාසය දැනෙන්නේ නැහැ. මෙන්න දැනෙනවා. ඇදලෙට ඒත් අනිත්‍යයි අනිත්‍යයි කියලා දැන් හුස්ම ඇතුල් වෙනවා දැන් අනිත්‍යයි ඒත් නිකන් අනිත්‍යයි කියලා හිතුවා. ආයෙ කාර්යය දැන් තමයි පිට වෙන කාලේ හිතුව ටික අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතාන යනකොට හැබැයි සමහර වෙලාවල් දුපා මොකද කරන්නේ කියලාවත් තේරෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ කියලා හරියන්නේ තමයි දැනෙන්න ඕනේ. දැනීමත් එක්ක අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය දැන් දැනෙනවා කියන එක තියෙන නැති වෙන. දැනීම තියෙන නැති වෙන දෙක තමයි මේ අනිත්‍ය කියලා හිතන්නේ. දැනීම ඇති වෙනකොටම අනිත්‍යයි. එළිය තමයි වේගෙන් එනවා. දැන් ඇතිලා නැති වෙනවා දැනීම. දැනීම ඇතිලා නැති වෙනවා. ඒව එකක්වත් දෙන්න එපා. ඒ වගේ තමන්ට ඔය චිත්ත රූප හදා හැදෙනවා. තමන් ඒ කියන්නේ ඇත්ත වාගෙන හිටියාම තමන්ට ඒක චිත්තවිලිද ස්වභාවයන්ට අනුව රූප පාර එන්න බේනවා. පාට පේන්න පුළුවන්. ඒක ඒකේ જાති පේන්න පුළුවන්. ඒව අපිට දැනෙන අපිට නුස්මත් එක විතර වැඩ ඒක ඒක දැක්කා කියන එක තමන් ගණන් ගන්න ඕනේ. තමන්ට ඒක දකින්නේ ඇත්තම තමන් තාම එකඟතාවයේ මදින්දා. එහෙම නැත්නම් තමන්ගේ හුස්ම තුළම තියෙන්න ඕනේ. එහෙම ගියාම තමයි නිින්ද ගියා කියලා තේරුණා කියන්නේ කොහොමද? මම තාම නිින්ද ගියා කියලා තේරෙන්නේ නැහැ. ඈ? හුස්ම දැනෙන්නේ නැති නිින්ද නැති. හුස්ම දැනෙන්නේ නැති වුණා. හුස්ම දැනෙන්නේ නැති වෙනකොට අනිත්‍යයි කිව්වද? දැන් තමයි ඒ කියන්නේ හුස්ම ඇතුළේ වෙනවා දැනෙන්නෙත් නැතුව පිට වෙනවා දැනෙන්නෙත් නැතුව කාලයක් තිබ්බා. ඒතර අනිත්‍යයි කිව්වා. නෑ. ඈ? මතකද? <laughs> එතකොට ඊට පස්සේ තමයි කියන්නේ නිින්ද ගියා කියලා හරි කියමු ගා. නිින්ද ගියාම හරි තමන්ට ආ ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නේ කොහොමද? ඊට පස්සේ අපව පටන් ගත්තා හුස්ම. අපව පටන් ගත්තා කියන්නේ මොකක්ද වෙන්නේ? ආයෙ හුස්ම දැනෙන හොඳට. ඔව්. ආයෙ ආයෙ හුස්ම දැනෙන්න පටන් ගන්නවා. ඒක වෙලාව ගියාට පස්සේ දැනෙන්නේ. අපන්නේ. ඒක ආයෙත් ඒ දිනුනා. ඔව්. දැන් මට එහෙම එහෙම වාර කීයක් දිනුනා? තමයි එහෙම වාර කරක් තුනක්. සරලක් හිතලා වෙනවා. එහෙනම් දැන් වුණා. එහෙනම් දැන් තමයි කය හෙලෙනවා කියලා තේරුණේ. the muscles වගේ වල ඒ මනෙවි මං ආනේ තමන්න ඇඟ දැන් වැටෙනවා කියලා හෙල්ලෙනවා කියලා තේරුණා කියලා ආන්නේ. ඇඟ වැටෙනවා. හා. නෑ. එහෙම තේරුණේ නැහැ. ඒක සරයක් අපි දැන් දැන් නිකන් වැටෙනවා වගේ. හ්ම්. ඒ තමයි ඒ විදිහට වුණා ආයෙත් මුලින් ඉඳන් කරා. සයින්ක සරේ දැනෙන්න තමන්ට එහෙම නැත්. ඒක වැටෙනවා වගේ එහෙම දැවුණා. කාර්යය එකක් තිබුණා. එහෙම නැත්නම් තමන්ට හුස්ම නොදැනී හිටපු කාලයක් වැඩි වාර කිහිපයක් තිබුණා. ඔව්. හැබැයි දන්නේ නැහැ මොකක්ද කියන්නේ. ඉන්නේ කියලා තමයි. හ්ම්. හරි. මොකද උනේ? ආ, කවදාද කියන්නේ පියුණ පියුම් බැලුවා ඒ කියන්නේ වුණාට මුලදී ටිකක් සෑහෙන නිදිමත යන්නේ නිකන් වෙහෙස කරගත්තෙක් වගේ දැනුණා සෑහෙන ඒකත් එක්කම හිත ටිකක් දුවනවා කියන්නේ ඉතින් ඒකම අනිත් අනිත් එක කිසි බල බල හුස්මට ගේන්න බැරුණා ඉතින් දිගටම හුස්ම තුල ඉන්න බැරි වුණා දිගටම ඉන්නවා වෙන ආරමුණ වලට ගියා ඒකට ඉතින් අර ආනාපාන සතියේ පුරුද්ද මදිකමයි උතන බලපාන ආනාපාන සතිය අපි ඇති කරගත්තේ යම්කි සමාධි මට්ටමක් අවශ්‍යයි දැන් උතන ඉතින් ඒක ඉතින් අර පුරුද්ද ඉත කාලේ ඉතින් වාර දෙක තුනක් අපිට කරන්න පුළුවන් ඔක ඉතින් වාරය 50කටක් හොඳට කරලා කරලා පැයම පැයක් දෙකක් තුනක් ඉන්න පුළුවන් නම් පුළුවන් නේද මොකද කරේ ඒ වගේ එකක් තමයි ඒක එකක් වෙන්න හේතුව ඉතින් සමාධිය නැති ප්‍රශ්නේ කියලා මම දන්නවා ඔක හේතුව ඉතින් සමාධිය මදි සමාධිය පුහුණු කරන්න ඕනේ කාලයක් එතකොට තමයි ඉතින් ওই භාවනාව ඔක්කොම සාර්ථක වෙන්නේ හරිද මොකද කරේ මම දඩු දෙයක් ගත්තාද නැත්නම් භාවනාව ඈ හරි. නින්ද ගියේ නෑ සවන. කවුද නින්ද ගියේ නෑ කියනවා? කොහොමද? හරි අමාරු නෑ ඒක. කොහොමද කොක්කම අමාරුයි තමයි වෙන්නේ නිකන්. අන්තිමේට හොඳට දෙන්නවා නිකන්. ඒ වුත්ම දාවිනාද? හා. ඒක කොහොමද හිතුවේ? තියෙනව නැති වෙනව. පට්ටම්. කැටෙනකොට නහය ඇති වෙනවා ඊට පස්සේ වලට ගියාම නැති වෙනවා. ඒක ඉක්මනට ඉක්මනට සිද්ධ වුණා. හ්ම්. වෙලාවක් යනකොට ඒක අඩුත් වුණා. හ්ම්. පස්සේ ටිකක් වෙලා යනකොට නැගිට දෙන්න වගේ ගත්තා. ඊට පස්සේ ඒක කැඩුනා. කැඩුනා. හ්ම්. ඉතින් දැන් පුදු කරන්න වෙනවා. හරි. හොඳයි. දැන් ඔය වැඩේ Tamanට කරන්න කිව්වේ නිකන් නෙවෙයි. ඒක Tamanට හුස්ම කියන්නේ නීවරණ නැති අරමුණක්. ඒතර නීවරණ නැති අරමුණ තුළ Tamanගේ පංචස්කන්ධයේ පහළ වීම සහ Nirodha දකින්න. يعني උද යව්‍ය. ඒ භාවිතා තුළ Tamanට රූප වේදනා සංඥා සංකාරයන්හි පිළිබඳ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව يعني පංචස්කන්ධය පිළිබඳව නිට්ටයයි කියන සංඥාව අතහැරිලා නම් ඒක අතහැරිලා නම් ඒ කියන්නේ මම අර කියපු මුලින් කරපු පරිශන වල. මේ මුලින් පරිශනය කරන්නේ අපි ඊයේ පෙරදා ඊට කලින් දවසේදා රූපය ගැන වෙන පරීක්ෂා කරා නාම ධර්මතාවක වෙන පරීක්ෂා කරා. ඒතර මේ පරීක්ෂණය තුළ තමන්ට තහවුරු වෙලා නම් මේ පංචස්කන්ධයේම කොහෙවත් නිට්ටයයි කියන්නේ ඒවා නැහැ කියලා. ඒ කිසිවක් ඇත්ත වශයෙන් නැහැ. කියන්නේ දුක්ඛ කියන ස්වභාවය කියලා තේරිලා යනවා. يعني හිස් ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි. බොරු බුදුහාමරගේ වෙතෙච්චන්නේ රූපේ වෙනකොට වගේ වේදනාව දීබුල වගේ සංඥාව මිරිඟු වගේ සංකාරයේ කේලිකඳ වගේ විඥානේ මායාව කියලා කියනවා. ඉතින් ආන් එහෙම තමයි තේරිලා නම් මේ කිසිම එකක හරයක් තියෙන එකක් නෑ. ඒ කියන්නේ ඒවා ඔක්කොම හිස් බොරු බව තේරිලා නම් සහ එතන මම මගේ කියලා ගන්න එකක් නෑ කියලා තේරෙනවා. ඉතින් ටික තේරෙනවා තමන් අර භාවනා ටික හරියට කරන්න. හරිද? සකේ තොර තේරිලා නම් ඒ කියන්නේ තමන් භාවිතා කරලා තියෙන මොකද්ද? විද්‍යාව. ලෝකයේම තියෙන සත්‍ය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් දින හතරක් තිස්සේ අපි කරගෙන ආයේ මොකක් පරීක්ෂා කරගේද? ඇත්ත පාවිච්චා කරපු එක. ඇත්ත පාවිච්චි කරගෙන. මෙතෙක් කල් නම් කරලා තියෙන්නේ මොකද්ද ලෝකෙ? අවිද්‍යාව පාවිච්චි කරලා. එහෙනම් අවිද්‍යාව නිසා තමන්ට ඇතිවෙච්ච සංකාර මොනවද? අකුසලයි. අවිද්‍යාව පත්‍ය සංකාරං. ඒවා අකුසල එක්ක පින් එක්ක පව්. හරි යන්නේ කොහෙද? සංසාරේ. එතන මේ කරපු පරිේෂණ තුල මොකද උනේ? විද්‍යාව ප්‍රත්‍ය කරගත්තා. විද්‍යාව පත්‍ය. ඒ විද්‍යාවෙන් යුක්ත තමයි සංකාර පාතන මොකද වෙන්නේ? විද්‍යාව නම තමන්ට සංකාර නිරෝධය වෙන විද්‍යා පත්‍ය විසංකාර. ඒතර සංකාර පැවැත්ම එහෙම නැත්නම් කර්ම ෂය වීම සංකාරණේ තියෙනෝනේ. එහෙම නැත්නම් කර්ම ෂය වීම. එහෙනම් ආන් මේක සඳහා තමයි ওই භාගෙදී. ඉතින් ඔක තමයි දිගට කරන්න ඕනේ යම් අවස්ථාවක් තමයි කර්ම ෂය වෙමින් විසංකාර ඥානය පහළ වෙයි. ඒ වුණත් තමයි තමා තුළ තණ්හා දුරු වෙන්නේ. විසංකාර ගතං චිත්තං තණ්හානම් කයං දුගාති. විසංකාර වෙමින් තණ්හාව ශේ කළා බුදු වෙනවා. ඒකට තමයි ඔය කරන්නේ. ඉතින් බුදු වෙන්න නම්, ඒ කියන්නේ රහත් වෙන්න නම් සෝවාන් වෙන්න ඕනි, සකදාගාමී වෙන්න ඕනි, අනාගාමී වෙන්න ඕනි, රහත් වෙන්න. දැන් මම මුල් දවසේ කිව්වා. ඒතර සෝවාන් වෙනවා කියන්නේ සකදාගාමී වෙනවා, කියන්නේ තනාගාමී වෙනවා, කියන්නේ රහත් වෙනවා කියන්නේ විසංකාර භාවය ඇති කරගන්නවා. ඒ ඇති වෙන්නේ මොකක්ින්ද අද විද්‍යාව පහළ වීම නිසා. ඒතර විද්‍යාව පහළ වෙන්නේ අවස්ථා හතරකදී ඒ හිඳයි මාර්ග හතරක් සහ ඵල හතරක්. ඉතින් ඒක තමයි ඔය මාර්ගයේ ජීවිතය තමයි සෝවාන්ගේ මාර්ගය කිව්වේ. සෝවාන්ගේ මාර්ගය විතරක් නෙවෙයි යෝග සකදාගාම අනාගාම හරියට දෙන්නත් ওই මාර්ගයම තමයි. අර වෙන මොකක් කරන්නේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන විතරයි කරන්නේ. නේද? ඔක දැක දැක ඉන්න. ඒ විදිහ දිගටම තමන් වෙලා වුණොත් සෝවාන් වෙයි, සකදාගාමීත්වේ, අනාගාමීත්වේ, රහත්වේ. එන්න කරන් තියෙනවා. තමන්ට තියෙන විශ්වාස මදිනා නාම ධර්මතාවගෙන, රූප ධර්මතාවගෙන, ඒකේ අනිත්‍යතාව, දුක්ඛතාව නැවත ඉතින් අර භාවනාව ටික අපහු කරන්න. ඒක කොහොමද ඉතින් කරන්නේ? මම මෙතෙක් කලින් කන පිට නිගියේ. එනි දේව නැවත නැවත නැවත කරනකොට භාවිතය තුළින් අවබෝධය ලැබේ. භාවිතෝ බහුලීකතෝ අවිඥාය සම්බෝධය නිබ්බානාය සංකප්ප නිවන හරිද ඒ ඉන්නේ තමන් ඉතින් දැන් මේ දින හතරක් වල කන පිට හරවලා තියෙන්නේ එහෙනම් තමන්ට වෙන්න ඕන ටික දැන් දැනගන්න ඕන ටික දැනගෙන තියෙන්නේ තමන්ට තව ඕනතරම් ඕන බණක් දැන් අහගන්න ඒ ඕන බණක් ඇහුව කියලා කිසි ප්‍රශ්නයක් නැහැ හරිද ඒ තමන්ට තේරෙයි ඒ බණේ හරි බවත් වැරදි බවත් තමන්ට තේරෙයි දැන් ওই බණ ටික අහන්න එහෙනම් ඕනතරම් අහන්න මම කියන්නේ මගේ බණ විතරක් අහන්න ඕනතරම් බණ අහන්න ප්‍රශ්නයක් නැහැ බණ අහන්න, පන්සල් යන්න, බන්බුත පූජා දියන්න, මල් පූජා ගන්න ඔය ඔක්කොම කරන්න. හේතුව තමන් ඒව කරනකොට තමන් නොදැනීම, තමන්ට නීවර ධර්මතාවයන්ගෙන් වෙන්වීම සිද්ධ වෙයි. එහෙම නැතුව තමන්ට ඒව නොකර මේ ගමනේ එන්න එහෙම බෑ. මේ තමන්ට ඒව සියල්ල කරන්න සිද්ධ වෙයි. මීට කලින් කරාට වඩා වැඩියෙන් කරන්න තමන්ට හැකියාව ලැබෙන්න ඕනි මේ මාර්ගේ යන්න. නැත්නම් යන්න බෑ. ඒව නොකර යන්න බෑ මේවා. හේතුව ඒ වගේම උපචාර වශයෙන් තමන්ට නීවරණ යටපත් වීම වෙලා තමයි තමයි මේ මාර්ගයේ ඉදිරියට වෙන්නේ. එහෙම ඒකක්වත් නතර කරන්න බෑ. ඒවා නතර කරනවා නම් තමගේ මාර්ගය වැරදි. නතර කරන්න බෑ තමන්ට. තමන්ට ශ්‍රද්ධාව වැඩි වෙනකොට තමන් මෙතෙක් කරපු කාර්යයන් තව වැඩි කරන්න වෙනවා. කියන්නේ තමන් මෙතෙක් මොනවාද? අර අකුසල කාර්යයන් නෙවෙයි කුසල වැඩි වෙන කාර්යයන් කරනකොට මම මල් පූජා කරන්නේ අකුසල වෙන්නේ නෑ. මොකද වෙන්නේ? ඒත් කුසලයක් වෙන්නේ. තමන්ට ඒ කියන ආකාරයේ තමන් පන්සල ගියා කියලා අකුසල් වෙනවනේ නෑ පන්සල යන්න පන්සලේ යන්න ඕනේ කියලා හිතනවා තමන් කිලෝමීටර් 500ක් ඈත පන්සලට යනවනේ ඒත් හොඳයි. හරි? ඒ යන තාක්කල් තමන්ට අකුසල සිත් පහළ වෙන්නේ නෑ. අනිත් තාක්කල් කිලෝමීටර් 500ක් ඈත තියෙන මොකක් හරි තමන් අභීතම මොකක් හරි ඇල්ලක් බලන්න එහෙම නැත්නම් මොකරි විනෝද ක්‍රීඩාවක් බලන්න ගියා නම් ඒ යනතා කල්ට මට වෙන්නේ අකුසල වේදනාවක්. ඇයි යන්නේ මේක ආසාවෙන් පිනවනවා කියන හිතාදාම. දැන් තමන් හරි විදිහට කිලෝමීටර් 1000ක් ඈත තියෙන පන්දලකාරිය යනවනම් යන තාක් කල් වෙන තමන්ට අකුසල චිත්ත හැදෙන්නේ තියෙනවා. ආසාවෙන් කරොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම දැන් ඒක කියා දීලා තියෙනවා. ආසාවෙන් තොරව ඒවා කරන තාක් කල් තමන්ට වෙන්නේ කුසල සිත් වඩන්න මංගේ සිත පුහුණු වෙන එක. තේරුණා? එහෙමයි වෙන්නේ. ඒ නිසා ඒවා තමයි වැඩියෙන් කරන්න සිද්ධ වෙනවා. මං කළ යුතු කාර්යයන් ඒවා තවත් කරන්නේ. ඉතින් ඒ දැනට දැනක් නැත්නම් ගෙදර ඉඳන් හරි ඒවා වැඩියෙන් කරන්නේ. ඒව කළ යුතුයි. ඒතර භාවනාවන් විශේෂයෙන් කරන්න ඕනේ. ඒතර භාවනාව විතරක් නෙවෙයි තමන්ට සීලය, සමාධිය, ප්‍රඥාව තුනම වඩන්න වෙනවා. එහෙනම් ඒක වඩන්න ඔය සිළු මාර්ග ඕන. එහෙනම් ඒව නැති එක අතහැරලා අපිට යන්න බෑ. ඉතින් තමන්ට මේ මාර්ගය කියලා දුන්නේ ඒ ටික තමන්ට වඩා ගන්න. නමුත් වඩා ගන්න අරවා නිතුව කරන්න බැරි. හරිද? ඒ නිසා ආරියෂ්ඨාංග මාර්ගය වැඩෙනවා කියන්නේ සීලය, සමාධි, ප්‍රඥාව තුනම වැඩෙනවා. හරිද? මෙලෙවිදී ඔක්කොම සිද්ධ වෙයි. හරිද? සති භාවනාවේ මේ දැන් කරපු භාවනාවේ අතර ආනාපාන සති භාවනාව මුලින් කරේ තමන්ට නීවරණ යටපත් කරගන්න දැන් මේ භාවනාවේ නීවරණ නැති කරන්න. ඕක විදර්ශනා භාවනාව මුලින් කරේ සමත භාවනාව. මේක පවණක් කරලා මේක වඩවලා ඔක වඩවන්න බෑනේ ඔය වඩවන්න බැරි අය අර දඟලන්නේ ඇයි? අර ආනාපානසතියෙන් එකිනෙතාවේ තාම මදි. වෙන වෙන අරමුණු වලට යන්නේ ඇයි තිත? ආනාපානසතියෙන් ලබාගත්තු සමාධි බලය මදි. ඒෙන් තමයි ආනාපානසතිය මුලින් කරන්නේ කියන්නේ. Tamande ඒකක්වත් ඕනේ ඒක අරමුණක් අරගෙන ඒ අරමුණේ මේ විදිහට මේ හුස්ම තුළම දිගටම ඉන්න පුළුවන් නම් බාහිර මොකක්වත් දැනෙන්නේ නැතුව ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක බෑ. බැරියයි. අර මුල පුරුද්ද නැහැ. තමයි මුල පුරුද්ද නැතුව එතනට එන්න බැරි. එනවා දැන්. ආශ්වාසයේ හොඳට තේරෙනවා ඒ ප්‍රශ්වාසයේ තේරෙන්නේ අඩුයි. අඩුයි කියන්නේ තමන් තාම 100 හරියට පිළිලා නැහැ. නැත්නම් හරියට උෂ්ම තේරෙනවා නම් අනිත් පිටරණ එකක් තේරෙන්න බෑ. උපක්‍රමයක් විදිහට තමන්ට ආශ්වාසය හරියට තේරෙනවා නම් ප්‍රාශ්වාසයේ තමන්ට ආශ්වාසය වෙලා නතර වෙනවා තේරෙනවනේ. එතෙන් නම් තමන් ප්‍රාශ්වාසය ඇතිවෙනවා නැති වෙනවා කියලා අඳුරන්න. ඒක ඉතිරි කාලෙද ඒක වෙන්න එපා. මොකට පිට වෙන්නේ නැතුව ආයෙ ඇතුළේ වෙන්න විදියක් නැහැ. ඒ තමන් ඒක එහෙම එහෙම බලයෙන් හිතන්න. එතකොට තමන්ට ඒක තේරෙන්න ගන්නේ. හරි හිතන්න ඕනේ ක්‍රමයට ඒ ක්‍රමයට හිතුවේ නැත්නම් වෙන්නේ නැහැ. මොකද අපිට උද්‍යාවේ දකින්න තියෙන. උද්‍යාවේ දකින්න අපි වෙන අරමුණු ගැනීම තුළ පුළුවන් ඔක කරගෙන නමුත් ඒ අරමුණු තුළ නීවරණ තියෙන ඉඳ අපිට අපහසු වෙනවා ගොඩක්. එහෙනම් ඒක තමයි බුදුහාමුදුරු දුන්න පාසම අරමුණු උද්‍යාවේ දකින්න. පුළුවන් ඉතින් මේ පේන එකක් ඇති වෙන නැති වෙන නමුත් ඒක ඇතුළ අපි තවත් ක්‍රියාවකට යනවා. ඇහෙන එක තුළ ඇති වෙන නැතිවීම දකින්න පුළුවන්. නමුත් ඒ තුළ අපිට හරියටම ගන්න අමාරු වෙනවා. මොකද ඒ තුළ අපිට තවත් ක්‍රියාවක් තියෙනවා. සම්මාජ මේ දැන් මේ දැක බුද්ධාශාගේ මේ හිත දුවන එක ගොඩක් අඩුයි මට අරකට වඩා. කෝකෙනුත් අඩු වෙනවා. විදර්ශනා කරද්දී සමාධිය එනවා. තමන්ට සමතේ වැඩුවා සමාධිය එනවා. කෝකෙනුත් අඩු වෙනවා. එහෙනම් තමයි ඔකට કોઈ භාවනා හරි දැන් වැඩිපුර කාලයක් කරන්න ඉතින්. ඔය කෙනෙක් ඉතින් ඒකම දේ තමයි. ඒකෙනිත් තමයි මුලින් හැදෙන්නේ සමාධිය තමයි. සමාධිය ඇවිල්ලා තමයි ඒතුවා වැඩින්නේ. ඉතින් કોઈ භාවනාවක් හරියට කරන්න ඕනේ. මොකද මොන භාවනාවක් අදදී මම දන්නවා ඔය පැයක් අමාරක් ඔය ඉතින් එක දිගට ඔබ කරලා නැහැ කියලා. වල නෑ ඒක තමයි හරි අඩු ගන්න මේ දඟලන්නේ නැතුව පැයක්වත් ඉඳගෙන ඉඳලා නෑ ඔයාලා. ඔය කයි වරු ගහපට. නේද කියලා දේන අඩු ගන්න. කාන්නේ දඟලන්නේ හැලෙන්නේ නැතුව. ආය පුටු එකේ මම නටන බැරි කාට අර පොළ වැදගෙන ඉන්න වගේ. ඩොට් එකේ හතරම එකම විදිහට අර ඉඳගෙනත් හිටියනේ ඇත්තටම ඒක තියෙන වගේ කප්ල තමයි අර උඩ තියෙන. කප්ල එකට ගිනා මොකද ඒක? උදේට ගිනවසාර. ලේට ආදි කියලා හදන්න දැන් පැය 10ක් 12ක් හරි මොකේ හරි ගමන් නැහැ. ඔක තමයි කරන්න පුළුවන් ඉන්නේ. ඒ ඉඳන් දවස් හතරක් යනකොට දෙවිදියා ඔක ඉන්න බෑ නෑ. ඒත් වැඩක් තියෙනවා. ඉතින් ප්ලේන් එකට යන භාවනා කරන කෙනෙක් ඉන්නේ ප්ලේන් එක පැය 10ක් යනවා. මොකද? යනකොට දැන් පුළුවන් සමහරවිට එනකොට දන්නේ නැහැ. පරිණාමය ගන්න ඇදේ. දැන් ඔය තමන්ට පැහැදිලි කරේ ආර්ය මාර්ගයේ ගමන් කළා සම්මා ඥානය කෙනෙකුට දැනටපත් වෙන හැටි. තමන්ට ඇති කළ දුන්නේ ඒක. ලෝකයේ පිළිබඳව නිවැරදි නුවණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින හැටි. සම්මා ඥානය භාවිතා කරනකොට තමයි සම්මා විමුක්තිය හම්බෙන්නේ. සම්මා විමුක්තිය තමයි ওই මාර්ගඵල කියලා කියන්නේ. හරිද? මේකෙත් ඉතින් තමන් බෞද්ධයෝ එහෙම නෙවෙයි. නැති මේ දාකල්ට මම බෞද්ධ වෙලා එන්න හිටියා කියලා කියන්න පුළුවන් අය අතොත් යනකො බලන්න. බෞද්ධය. ඈ. මොකද දැන් බෞද්ධය හිටියද දන්නේ. ලංකාවේ බෞද්ධ ඉන්නවා දන්නේ නැහැ. බුද්ධාම රකින්න ඕනේ කියලා කෑ ගහනවා. දැන් බෞද්ධ. ඈ. ඉතියා. ඉන්නවා. නගලේ දාන්නේ සිංහල බෞද්ධ සාහිත්‍ය. ඔයා ගත්තන් අපිට. එන්න බෞද්ධයෙක් වෙන්න උත්සාහවත් කරන එකයි තියෙන්නේ. උන් ඔය විදිහට කරලා ආන් එහෙම රෝවාන් ඵලයටපත් වුණොත් පෙරවන් සරණ ගියොත් බෞද්ධ වෙයි. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ? ඒකේචි බුද්ධං සරණං ගතාසේ ඒකේචි ධම්මං සරණං ගතාසේ ඒකේචි සංඝං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. කෙන බුදුන් දහම් සමුන් සරණ ගියා නම් අපාය යන්නේ නැහැ. අපාය යන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කාටද? සෝවාන් වෙච්ච කෙනෙක්ට විතරයි. එහෙම නැති මොකෙක්වත් බෞද්ධයෙ නෙමෙයි. බුදුහාමුදුරුවෝ හිටියට වැඩකුත් නැහැ. බුද්ධ ධාතර තිබ්බට ඇති වැඩකුත් නැහැ. සමහරවිට පන්සල් ඇදුවට වැඩකුත් නැහැ. චෛත්‍ය තිබ්බට වැඩකුත් නැහැ. මොකද තිබ්බට වැඩකුත් නැහැ. සමහර විදිහේ කරගන්න. හරිද? ඒ ඉඳයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය මොන චක්‍රදීව ලෝකේ යන්න පුළුවන්. චක්‍රදේවියා වුණත් වැඩන්නේ ලෝකය ඔක්කොම පාලනය කරන්න පුළුවන් වුණත් වැඩන්නේ තමන්ට දිව්‍ය ලෝකේ යන්න ශක්තිය තිබ්බද වැඩන්නේ තමන් සෝවාන් වෙලා නැත්තම්. පතව්‍යා ඒක රජ්‍යේන සක්කස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි බලන්න. මහා පොළොවටම අධිපතියයි ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් සක්විති රජු වගේ හැබැයි වැඩන්නේ. අපාය යන අය. හරිද? සබ්බ ලෝකාධිපති මේ මුළු ලෝකවන් වලටම අධිපති කෙනෙක් වෙන්න පුළුවන් ඕන. මොනාරි වල. වැඩන්නේ. දිව්‍ය ලෝක යන්න පුළුවන් සාග්ගස්ත ගමනේ එනවා. ඒත් වැඩන්නේ. හරි. ඒ අය ආය මැරලා අපාය යන්න පුළුවන්. හැබැයි සෝවාන් එක වෙනා සෝතාපට්ටි බලන් වරන් ඒක ලැබුක් වෙනා ආය අපාය යන්නේ. ඒතකොට සාතිකයේ දෙන්නේ බුදුහාමර විතරයි. ඒ සාතිකයේ වෙන කිසිදු ආගමක දෙන්නේ නැහැ. තමා විසින් තමාගේ විමුක්තිය සලසා ගැනීම වෙන කිසිදු දර්ශනයක් තුල නැහැ. ඒක බුද්ධ දර්ශනයේ විතරයි. අනිත් එක දෙයයන්ට බාර කරනවානේ. රාගේ පව රෝදලා අරිනවා. දැන් ඔයා ගාව පවුනේ. වැඩිපින් සිද්ධ වුණා. දැන් ඔයා ආය අපාය යන්නේ නැහැ කියලා දෙයියෝ කිව්වම හරියයි කියලා හිතා ඉන්නවා. ඒ කියන්නේ. එහෙනම් බලන්න. එහෙනම් පව හොදලා ඉන්න පුළුවන්. බැරිය හොදන්නේ. කොහොමද හොදන්නේ ඒකට? කවුරු නැති වුණාට පස්සේ දෙක තුනක් කියන ගලුත් concept එකක් කරනවා. මම දෙමයි කරන්නේ කියලා. කවුරු නැති වුණා වේදනාවද? නෑ නෑ අර අම්තර කිව්වේ වලක් අපල සතෙක් මැරෙන්න කියලා මැරුණාට පස්සේ පව් තව එක තුනක් කියලා. ඒක ඒක මම දරා හිටියේ නෑ. හරිද? එහෙම වෙනවද? තමන් මේ ආත්ම කරපටත් කර්ම එපත් මේ ආත්ම බව ඒක තියෙනවා. එහෙනම් මේ ආත්ම ඉවර කරගන්න. ඒක වෙන්නේ ආයේ ඉබදුනොත් විපාක දෙන්න වෙන්නේ. හරි. එහෙනම් උපදින්න එක නතර කරගන්න. එතකොට හරි. නැත්නම් ගැලවෙන්න බෑ. ඒ හින්දා වම් ඔකයි බුදුහාමුදුරු කිව්වේ මේ මේ මාර්ග ඥානයකටපත් වෙන්න කියලා. ඇදලි. ඒ හින්දා ඉතින් Tamanට දැන් දේරෙන්න ඕනේ Taman හිතේ කොහෙද කියලා Tamanට යන්න තියෙන්නේ කොහෙද කියලා බුද්ධ ආගමේ. ඒතකොට දැන් Tamanට ඒත් එක තේරෙන්න ඕනේ. මෙතෙක් දැන් Tamanට අම්මාලා තාත්තලා ගුරුවරු දෙමාපියෝ ඥාතියෝ මොකද කරලා තියෙන්නේ කියලා. නේද? ඒක ඉතින් මොකද ඒ අය කරන්න ඕනේ දැන්? ආ. ආ නේද තමයි කරන්න ඕනේ. එහෙනම් ඒ අතාරින්න බෑ. හරිද? ඒ අය නොදන්න හින්දා තමයි මේ වැඩේ Tamanටත් ඉද්ද උනේ. එහෙනම් අනුකම්පාවක් දයාවක් තියෙනවා නම් ඕම් ওই වෙලාව විතරේ අනුකම්පාව දයාව මෛත්‍රිය පහළ වෙන්නේ. එහෙනම් මොකක් හින්දාත් කරලා නැහැ අනුකම්පාව දයාව මෛත්‍රිය මෙතෙක් තිබිලා නැහැ. ඒ තිබුණේ මොකටද? ලෞකික බොරු වැඩ කරන්නේ. ඒකෙදී පෙරදාන්තාලෙත් කරා බල්ල මී සතුත් කරා. බල්ල බලල්ලුත් දැන් තමන්ගේ දරුව බලා ගන්නවා, පැටව හදා ගන්නවා, ලොකු මහත් වෙනවා. ඒ සතුන්ටත් උදව් උපකාර කරගෙන ඒ සතුත් එක්ක ඉඳලා මැරලා යනවත් නැද්ද? එහෙදී ඕක මේ මනුතාත්ම භාවය ඕවත් කොල්ලේ ඉඳලා වැඩි වැඩක් තියෙනවා. ඈ. දැන් දෙයනවාද? බුදුහාම කරපු උපකාරය හැර වෙන මොකක්වත් උපකාරයක් කරන්නේ නැහැ කියලා. එහෙනම් කරුණා, දයා, අනුකම්පාව තිබ්බනම් ඒ තියෙන්නේ කාගාද? ඈ. ඔබේ සත්‍ය තේරිච්ච අවබෝධයේ ඉන්න ආර්ය පුද්ගලයා ගා විතරයි. අනිත් අය ගා තියෙන මොකද්ද? කරුණාවද? දයාවද, අනුකම්පාවද? නැහැ. ආසාවක් විතරයි. දරුවා ලොකු මහත් කරන්නේ මොකටද? ඉතින් එයා මෙහෙම කරනවා බලන්න ආතාවට. එහෙනම් මොකද වන්නේ? අම්මා මෙහෙම ඉන්නින්ද මට ආසයි. අම්මා මෙහෙම ඉන්නවා බලන්න මං හදාගෙන අම්මට ඉතින් දරනවා. නැද්ද වෙන මොකද දලකවද? ඔය දන්නේ වෙන මොකක් කරන්නේ කොල්ලේ තියෙන්නේ. ඔය මෛත්‍රී කරුණාව කියලා කොල්ලා තියෙන්නේ මුල් වැඩි. හරිද? හ්ම් ඒ ඉන්න එයා කවුරුත් අතහරින්න බෑ. එහෙනම් එයාට අදැනවත් කමින්ද වෙච්ච මේ මෝඩකම නතර කරගන්න එයාට ඕම් ඕවා කියලා දෙන්න ඕනේ. ඒවා කියලා දෙන්නේ නැත්නම් එන යුතුයකම් කරලා එහෙම නේ. හරිද? අමතාතර කරදකේ තියාගෙන සරකවුවත් ඒ සැලකීම අමතාතර කරන සැලකීම නොවේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ සැලකන්නේ සතර මහා භූතයාගේ ඇඟට. ඒක සැලකෙකොට ඇති වැඩන්නේ. ඒක කොහොමත් නැරලා යනවා. ඒක විනාශ වෙනවා මේ මොහොතේ වෙනවා කියලා දැන් දන්නවනේ. ඒ නිසා සලකනවා නම් සලකන්න ඕම් ඔය විඥානයේ ක්‍රියාවලියේ මෝහය නැති කරන්න. එහෙම නැත්නම් ඉතින් නැති වැඩන්නේ. හරිද? දැන් තේරෙනවද? මම මෙතෙක් කල් කරලා තියෙන්නේ දරුවන්ට ඥාතින්ට හිතලා දුන්න මොකක් කරපේකද? ඈ? ඉතිගම් කරපේකද? ඈ? ඒත් එක්කම අත්ල් බඳගෙන සංසාරේ යන්න කර්ම රැස් කරගත්තා. වෙන මොකක් කරලා ඉතින් බින් කියලා කරන්නේ නැති. ඉතින් බින් කරා, බින් කරා. ඉතින් සංසාරේ යන්න කරා. Bakalım. හැදිලි ඒ ඉතින් තමන්ට කවුරුන්ගේවත් වැරදිවත් අනුන්ගේ වැරදිවත් තමන්ට අනුන් වැරදි කරන්නවත් තමන්ට බෑ තමන්ට පුළුවන් පරාසය දෙන්නේ තමන්ගේ ඥාතීන් දෙමාපියන් දරුවන් ආදී යම් සීමිත පිරිසක් විතරයි ඊටයා වැරදි අය තමයි මේ ලෝකේ අනන්ත ඉන්නේ ඒක අදාළ නැහැ හරිද එහෙනම් තමන්ට මේ ආකාරයෙන් ඒ தത്വයට එන්න එයා උදව්වක් වෙනවා බාහිර ලෝකයේ තිබිච්ච ඒවා. ඉතින් ඒව අතාරින්න බෑ. හරිද? එහෙනම් තමන් මෙව්ව දැනගත්තා කියලා මේ දන්නේ නැති අය ලෝකේ ඕන් තරම් ඉන්න පුළුවන්. ඒ අය ගැන තමන්ට තීරණය ගන්න තමන්ට හැකියාවක් නැහැ. දැන් තමන් වැඩි දැන තමන් දැනගත්තා. ඒක දැනගන්න පුළුවන් කෙනෙකුට උදව් කරන්න මම පාඩුවේ ඉන්නවා. හරිද? අයියම කියන්නේ තමන් ඔබ දැනගත්තා කියලා තමන්ට ඔය කියන ආකාරයෙන් තමන්ට වඩා එසේ මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට එහෙම නැත්නම් බුදුහාමර දක්වපු මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න ප්‍රවිෂ්ඨ වෙලා වෙන යම් දේවල් කර කර ඉන්නයි. ඒ කියන්නේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා. ඒ අයට Tamanට කිසිසේත්ම හැකියාවක් නැහැ. අයිතිය බුද්ධනේ Tamanට ඒ ගැන කතා කරන්න. හරිද? එන්න තමන් මොකක් දැනගෙන තමන් රහත් වෙලා හිටියත් මහාන වෙච්ච කෙනෙක් ගැන කතා කරන්න තමන්ට අයිති නැහැ. මහාන වෙච්ච කෙනා පු탁ගෙන භාවයෙන් ඉන්න පුළුවන්. තමන් රහත් වෙලා හිටියත් තමන්ට අයිති නැහැ කරන්න හේතුව තමන් තාම බුදුහාමරෝ කිව්ව පිළිබඳ බුදුහාමර පිළිබඳ ස්ථීර ශ්‍රද්ධාවෙන් බුදුහාමරෝ කෙරේ පැවිදිච්ච කෙනෙක් නෙමෙයි. හරිද? එහෙනම් ඔයාලට කිසිම තීරණයක් ගන්න බෑ. ඒ ගැන. ඒ මොනවා කරවත් තමයි කතා කරන්න බෑ. තමයි පෞසිද්ධිය. එහෙනම් තමන් ගඩේ කරන ඉන්න. තේරුණා? මම ඉස්සලත් කිව්වේ එහෙනම් ඒ අය ගැන තීරණ අපිට ගන්න පුළුවන්. අපි ඒත් කතාවක් වල අපි තීරණ ගන්න. ඒ උන් හදනවා නම් හදේ නැත්නම් නැති. ඔයාලට බෑ. හරිද? එහෙනම් තමන් වැඩේ කරගන්න. එයාට උදව් කරන්න. ඉතින් මොකද එයා නැත්තම් සාධනෙ දෙන්නේ නේ. එහෙනම් හා ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මේ දැන් අර ඇතිවීම නැතිවීම කියන එක දකින්න නැතුව අර මේකෙදි දැන් අර අනවන සතියදී ඒක අර දැකීම විතරද ඒ කියන්නේ ලේබල් එක නැතුව එහෙම කරන්න පුළුවන් ලේබල් නැතුව මොකද කරන්නේ ඒක අපි දන්නවනේ ඒක ඒක දැනගන්න එක තමයි මාත්මය කියන්නේ. දැනගන්නේ කරන්නේ. ඒක වඩා දැනගන්න එක තමයි කරන්න ඕනේ. දැනගන්නවා නම් දැනෙනවා නම් ඇති වෙනවා. දැනෙන්නේ නතර වෙනකොට නැති වුණා කියලා අඳුර අඳුර ඉන්න. දැනගන්නවා කියන්නේ ඉතින් අරෙන් හිතනවා ඉතින් ආයේ. ඔම් පටන් ගත්තා නැති වුණා, පටන් ගත්තා නැති වුණා මොකක් හරි හිතන්නේ නේද? දැනෙනවා කියන්නේ ඒකම තමයි. ඇතුළ නැතුණ කියලා ලේබල් ගහන්න දෙයක් නැහැ. ආයෙ මොකද ලේබල් කතාවක් දාගත්තට කවන්නේ. ඕන මොකද ලේබල් එකක් ගන්න ස්ටිකරයක් හරි ගහගන්න. මොකක් හරි කරගෙන වෙන දේ කරන්න. වෙන දේ එච්චරයි. ඒක දැනෙනකොට ඇති වෙනවා කියලා තමයි තේරෙන්න ඕනේ. නැති වෙනකොට නැති වෙනවා. ඔක අතාරින්න නැතුව තමන් අඳුර අඳුර යන්න ඕනේ. සමහර ඒක එච්චර හයියෙන් වෙන්නේ වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මේ දැන් කුස්ම වෙන්නේ කොහොමද කියලා උනාම බලා ගන්නකෝ. වෙනවා. <laughs> වෙන්නේ මට ගුණේ නැහැ. උනේ නැහැ. ඉතින් වෙන්න විදියක් නැහැ. කොහොමද මහත්යරි කොහොමද වෙන්න විදියක් නැහැ. මොකද අවිද්‍යාව තාම තියෙනවා. අවිද්‍යාව තියෙනකම් වෙන්නේ නැහැ කොහොමද? විද්‍යාව හරියට ආවා වෙයි. නෑ ඒක හරි මම දැන් සාමාන්‍ය හුස්ම ටික ටික තුන්වෙනි වෙන එක නෙවෙයි කරනවා හුස්ම කදම්බයක් විතරයි යන්නේ ඔය එක හුස්මක් Tamanට ග්‍රහණය වෙන අවස්ථාවක් එයි ඔය හුස්මත් ඇතිලා නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති තමයි නැතිලා යන්නේ Tamanට ආමේ කොවිලි හරි ග්‍රහණය වෙනවා මොකද ඒක හුස්මත් යන්නේ නේද මෙතන හටන් ගත්තොත් ඒක එතනම නැතිලා ආය වෙන එකක් එතනට යන්නේ එතන එක ගා නැතිලා වෙන එකක් එතන යන්නේ එතන නැතිලා ආය වෙන එකක් යන්නේ Tamanට ඔබ කිව්වට තේරෙන්නේ නැහැ ඒක විතරම බලාගන්න ඒක එක හුස්මක එක හුස්මක් යන්නේ. එක හුස්මක් කොහෙද යන්නේ? ඒක රූප කලාපයක් ඊට වඩා ඊතන එහාට ආයි යන්නේ රූප කලාප එතන නිරුද්ධ වෙලා වෙන රූප කලාපයක් අටගන්නේ ඒකෙන්. සාමාන්‍ය නහය මෙතන වැදිච්ච හුස්ම නෙවෙයි ඇතුලේ යන්නේ. ඒක වඩා යන ආවද මට කන්ටිනියු කරන්න වෙච්ච කාලක් පුරවන හිතේ. හුස්ම ගන්නවා මේ අයින් කරන ඊට පස්සේ ඔහි මේ දුවනවා. ආවද කොහින්ම මම දන්නේ නැහැ. ඒක තමයි හේතුව. ඒක අපි දන්නවා ඉතින්. ඒකට හේතුව අපි ගොඩාක් කියා දීලා නීවරණ මොනවාද ඇති වෙන්නේ කොහොමද කියලා කියා දීලා නැති කරන්න ක්‍රම කියා දීලා ඒව කරනකොට ඔබ වෙනවා. එහෙම නැතුව නිකන් ඔය භාවනා කරාට හරියන්නේ හරි. ඒක එහෙම වෙයි. වෙන්නේ නිකන් නෙවෙයි ඒක ඒ අදාළ විදියට සිද්ධ වුණොත් විතරයි වෙන්නේ. නැත්තම් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි හිතලා කරන්න බෑ. ඒක ඉබේ වෙන්නයි ඕනේ. මේ සියලු සංඛාර ධර්මතාවයන් මේ ලෝකේ මේ මොහොතේ ඇති වෙනව නැති වෙනව. ඒක තමයි දකින්නයි ඕනේ. දැනෙන නොදැනෙන තත්ත්වයට වගේ එද්දි මොකද කරන්නේ? ඒක එතකොට ටිකක් හිත මේ කියන්නේ මුගාක්ම මේවා වෙද්දි දැනෙන නොදැනෙන දැනෙන තත්ත්වය තමයි ඉන්න ඕනේ ටිකටම. නොදැනෙන යනවා නේද කරන්න දෙයක් නැහැ. ඉතින් ධර්ම සියුම් වෙද්දි. ධර්ම සියුම් වුණත් ඒක අඳුරන්න ඕනේ. සියුම් බව අඳුරගන්න. අඳුර අඳුර යන්න ඕනේ. යනකොට තමයි බිල් ඔය කිව්වට ඉන්නේ. තමයි යනකොට ඒක සිද්ධ වෙන්න වෙන්නේ දෙකයි. තමන් තියෙන දැනෙන්නේ කොයි ආකාරයෙන් දැනෙන විදිහ අර දැනිලා ටික වෙලාවක් ගිහිල්ලා ආයෙත් දැනෙනවනම් අර දැනෙන්නේ නැති කාලේ නිකන් ඉඳලා ආයෙත් දැනෙනකොට අඳුරන. එතකොට දැනෙන්නේ නැතිලා යනවා කියලා ගන්න ලයිද? දැනීම තියෙනවා. උස්ම නතර වෙන්නේ නැහැ. උස්ම නතර වෙලා ගන්න බැරි. සීය හොඳට එක වෙන්න එක වෙන්න තමන්ට උස්ම වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් දැනෙන්න ගන්න. හරියට කරගෙන ගියොත් දැනෙන්නේ නැතුව යන්න වෙනත් අවධානයකට ගියොත්. දැන් අපි ආනාපාන සතිය මුලින් කරනකොට අපිට මොකද කරේ? අපි අර සහැල්ලු බව කියන එක අල්ලගෙන හුස්ම අතහැරියා. ඒ හින්දා හුස්ම දැනෙන්නේ නැතුව ගියාම හුස්ම වැටෙන එක නතර වුණේ නැහැ. හරිද? මෙතෙන්දී අපි හුස්ම අතහරින්නේ නැහැ. මේ ආනාපාන සතිය කරනකොට කය දැනෙන්නේ නැතුව Tamanට ඇති වෙච්ච සහැල්ලු බව කියන එක අඳුරගත්තා. ඒක අල්ලගෙන අපි මේක අතහැරියා. දැන් ඕක අතහරින්නේ නැහැ අපි. මොකද ඉතින් කරනවා? ඒක කරනකොට තේරෙන්නේ. මොකද මේ විනාඩියක් 40ක් කරලා දෙන්නේ නැහැ. ඔය පැය 3-4ක් 5ක් අගන්න කෙරෙන්න ඕනේ. ඉතින් ඒකම තමන් කරාම තමන්ට දෙය දෙයි. හරිද? එහෙනම් මම පැහැදිලි කරගෙන ආවේ අංගෝගයි. ඉතින් තමන්ට මේවා තේරෙනකොට තමන්ට කරන්න තියෙන යුතුයකම් මොනවද කියලා තමන්ට තේරෙයි. ඒ තමයි මේ ධර්මයට යමෙක් යොමු කරනවා හැර වෙන කිසිදු යුතුයකමක් ඇති වැඩක් නැහැ. හරිද? එහෙම නොකරනවා නම් තමන් දැන් තමන් දැන් තමන්ට තේරෙනවා අම්මලා තාත්තලා Tamanට කරලා තියෙන්නේ හානියක් කියලා. ඉතින් Tamanට ඒක එහෙම වුණේ ඒ අය දන්නේ නැති ඉන්නවා. හරිද? දැන් Taman ගන්න වෙලාවේ Taman ඒක එසේ Taman දරුවන්ට කරන්නේ නැත්තම් Taman කරන්නේ මහා අසත්පුරුෂ ක්‍රියාවක්. දන්නේ නැත්තම් කියා දෙන්න බෑ. දැනගෙන කියා දෙන්නේ නැත්තම් අනිවාර්යෙන් ಗುಣමක බවක් අසත්පුරුෂ වැඩක්. දන්නේ නැතිඳ කරන්න දෙයක් නැහැ නේ. ඒක එයා දන්නේ නැහැ, ඉඳ කරන්න දෙයක් නැහැ. දැන් දැනගෙනත් තමන් ඒක එහෙම කියන්නේ නැත්නම් ඒක වසන් කරනවා නම් ඒක ඒ මාර්ගේ මාර්ගයෙන් වෛර කරනවා නම් අයිත් කරනවා නම් මාර්ගයෙන් අනිවාර්යයෙන් ඒ අය තමයි බුදුහාම දැක්වේ ගුණමකෝ අසත්පුරුෂයෝගේ සත්පුරුෂයෙක් නම් එයා ඒක තව තවත් කිය කියා ඒ වෙනුවෙන් තමන් කටයුතු වැඩි කර ගන්නවා මිස අන් සියලු කාර්යයන් නතර කරලා මේක කරන තත්ත්වයට එයායි ඇයි එයා දන්නවා වෙන මොකක් වල වැඩක් නැහැ කියලා හරියට දෙන්නවා වෙන මොකක් වල වැඩක් නැහැ එතන ඒක තේරිච්චා තමයි බුදුහාම කාලේ ඒ කාලෙම මහාන වෙලා ඒක මොකර කර ආයිදී. මරණක් කමන්නේ නැහැ කියලා අර පුණා හාමුදුරුවෝ මොකද කරේ? පුණා වරත් දෙයට ආයි ගියා. තමන් ගෑට කියා දෙන්නේ ඒක. දන්නවා මරණවා කියලා. ඒ තරම්ම ධර්මයි හිටිය කියන්නේ ඒ කාලේ. එදියා. ඇයි? ඒක තමයි වැදගත්ම දේ. එන මොකක්ද කරන්නේ? හරිද? එනි ආන්න එකයි තමන්ට කරන් දෙන්නේ ඉඳා තම තමන්ගේ වැඩකම් යුතුයකම් තමන් ඔය කරන දේ කරනකොට නිකම්ම සාසනය රැකේ. හරි. එහෙනම් අනිත්‍යව අතහැරලා එහෙම යන්න බෑ. අතේ තියාගෙන භාවනා විතරක් කරනකොට කරන්න හම්බෙන්නේ එහෙම තමන්ට බුදුහාමුදුරුවෝ දාරනවා ගහක් රැකෙන්න ගහේ අරටුව හැදෙන්න පොත්තක් ඕනි, එලයක් ඕනි, අරටුවක් ඕනි. හරිද? ඒ ඉන්න තමන්ට මේ චෛත්‍යය පිළිමේ බෝධිය නැතුව කියලා යන්න හම්බෙන්නේ නැහැ. තමන් ලොක්කෝමලා රහත් වෙලා යන්න බලාපොරොත්තු වෙනවා රහත් වෙන්න ඉන්නවනම් ඔක්කොම හරි. හැබැයි ඔක්කොම එහෙම වෙන්නේ නැහැ නේ. අනිත් අයට මේ ධර්මයේ ඒකේන ආකාරයෙන් පින් සිද්ධ කරගෙන ශ්‍රද්ධාව වඩවගෙන ඒ අයට ප්‍රඥාවට එන්න එසේ ඒ චාරිත්‍ර ධර්ම වතාවත් ඉතුරු කරන්න ඕනේ. ඒක තමයි අපිත් මේ පන්තල් හදන්නේ. ඔය කෙන ආකාරයෙන් චෛත්‍ය හදන්නේ, පිළිම හදන්නේ ඒකට. එහෙම නැත්නම් ඔබ මොකක්වත් නැතුව නිකන් හිටියයි. හැබැයි නිකන් හිටිය හැටි තමන්ගේ කාර්යය ඉවර වෙයි. හැබැයි මේ මාර්ගයට ඇතුළු වෙන්න කෙනෙක් ආයෙ නැති. ඉන්න තාතනේ රකින් තමයි බුදුහාමුදුරුවෝමයි කිව්වේ. සරියුත් ආමුරුව පිරිනම් පෑම ඒ ධාතු ගෙනලා චෛත්‍යයක් හදලා ඕකට වන්දනා කරන්න පුරුදු කරන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ නැත්නම් කවුරු කිව්වේ නැත්නම් කවුරුත් ආවේ චෛත්‍ය හදන්න පටන් ගත්තේ නේ. බුදුහාමුදුරුවෝ කිව්වා ඒක කරන්න. ඇයි? එතන මේ ආත්ම භාවයෙන් නිවන් දකින්න මාර්ගඵල ලබන්න ශක්තිය නැති කෙනාට වෙන සිද්ධ කරගෙන මේ මාර්ගයට ආතීන වෙන්න ක්‍රමයක් තියෙන්න ඕන. ආන් ඒක හදන්න ඕනේ. ඒ හදන්න නැතුව ඒ මොකක්වත් වෙන්නේ නැහැ මං ගිහලා භාවනා කරනකොට කරන්න බෑ එහෙම වෙන්නේ නැහැ. ඒක මොකද මොකද තමන් එතේ තමන් මේ මාර්ගයට ආවේ මේ ටික අනුගමනය කළා කියලා තමන්ට තේරෙනවා තමන් ඒක ඉදිරි කරේ නැත්නම් තමන් ඒකාන්තයෙන් තමන්ට මේ මාර්ගය යන්න බෑ යන්න බෑ මොකද ඒවට හානි කළා තමන්ට යන්න විදියක් නෑ තේරෙනවා ආන් ඒ හින්දායි ඒක කරන්න සිද්ධ වෙන්නේ ඒව නැතුව යන්න බෑ මොකද අපිට මම කියවනේ පුංචායට එකපාරට අපිට මේක කියා දෙන්න බෑ. ඒතකොට ඊයාට මොකද්ද කරන්න තියෙන්නේ? ඊයාට තියෙන චෛත්‍ය වන්දනා කරලා, බෝධි වන්දනා කරලා, මල් පාන් පූජා කරලා ওই විදිහට ඊයාට මේ ධර්මයට සාසනයට ආඹුරු ඇසුරු කරන්න පුරුදු කරන්න ඒ වචන පුරුදු කරන්න ඒ ප්‍රතිපදාවන් පුරුදු කරලා තිබ්බාම ඊට පස්සේ යාට ටික ටික ඒ වෙනතු මේ කියන ධර්මයේ ඔය එකපාර කාටවත් තේරෙන්නේ නැහැ. හරි. ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්න විදිහට ගොඩක් දේවල් ඉස්සෙල්ලා අහලා තිබුණේ ඒවා ඉස්කෝලේ ඉගෙන ගත්ත ඒවා ඔක්කොම වෙනස් කියලා දැන් මම තේරෙනවා. මම දැන් හරියට තේරෙනවා මේ මේක හරි ලොජිකල් ප්‍රමාණයක් ඉස්සල්ලා නිකන් කටපාඩම් කරපු જાති දැන් ඒක ඇත්තටම තේරුමක් තියලා තියෙනවා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ කියන වෙන බණ අහන්න ඒක කමන්නේ කියලා. ඒකට අර අඩපට්ටලියට තියෙන දේ දැන් ආපහු කන්ෆියුස් අඩපට්ටල නෑ. පට්ටල් කරලා තියෙන දැන්. තමන්න තේරෙයි ඔය කියන බණ බණ හරිද වැරදිද කියලා තමන්න තේරෙයි අහනකොට. හාල බලන්න. ඕනේ අහින්න නැත්නම් නායන දේව ආල බලන්න. ආල බලන්න. තමන්ට අහනකොටම තේරෙයි මේ මොකද්ද මේ කියන්නේ. මෙහෙම නෙවෙයි මේක. මෙහෙම කියලා තමන්ටම තේරෙයි. හරිද? තමන්ටම තේරෙනවා ඒක. ඒක තමයි මම කිව්වේ මේ කාගෙමත් අහන්න දෙයක් නෑ තමන්ට ආර්ය ධර්මයේ තේරිච්ච දාට. ආය කාගෙමත් අහන්න ඕනේ. තමන්ටම තේරෙයි. ඒකෙන් තමයි මාත් කියන්නේ අහන්න කියලා. අහන්න කියන්නේ ඇයි? තමන්ට ඒකට තේරෙයි. හරි බවත් වැරදි බවත් තේරෙයි. ඉතින් ඒත් වශයෙන්ම ඉතින් Tamanට ඔක අහගෙන තේරෙනවා මේක අහලා වැඩක් නැහැ කියලා Tamanට තේරෙයි. පස්සේ ඒක වෙනම කතාවක්. අහලා බලනවා. ඒක තේරෙයි. ළමයි ගන්නකොට ඒක වැරදිට ගන්න ඉගෙන ගන්න එක හොඳ නැහැ. ඈ? ඒ ළමයින්ට දැන් කවුරු හරි ඔව් ඒක ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ ටික අහලා තේරිච්ච නැති කෙනෙක් ඒ බණ ඇහිම සම්පූර්ණ ප්‍රශ්නයක්. හේතුව එයා වැරදි පාරක යනවා. දැන් තමන් හරි පාරට දාලන් තියෙන දැම්මට පස්සේ තමන් අර හරියට හරි රේල් පීල්ලක් අදලා රේල් පීල්ලේ වයින් කරලා කෝච්චියේ තිබ්බට පස්සේ ආය එන්ජින් ඩ්‍රයිවර් නැතත් ඒක කෙලින් යනවා පාර දිගේ. දැන් මේ වෙලා තිබුණේ මතක කල ආන් එක නැති ගම. තමන්ට පාර රේල් පිල්ලේ පිල්ලේ උඩ තියලා නැහැ කෝච්චිය හරිය. කොහේ යනවද දන්නේ නැහැ. දැන් ඉතින් තිබ්බාට පස්සේ අරෙන් කොහෙන් අරම මේ ආවත් ඉතින් බන් යන යයි දිගට. එහෙම නැති කෙනාට ප්‍රශ්නයක් තියෙනවා ඒක. ඒ හින්දා මේ කිව්වේ ඒක තමන් තමන්ට ප්‍රශ්නයක් වෙන්නේ අනුන්ට ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවා. අන්න මෙතෙක් උනේ තේ ප්‍රශ්නෙම නේද? ඉතින් කල අරෙන් බනව මෙහෙන් බනව මොකක්වත් අනුපිළිවෙලක් ඇතුව තේරුනේ නැහැ. එහෙනම් දැන් ඉතින් තමන්ට ප්‍රශ්නයක් නැහැ. තමන්ට ප්‍රශ්නයක් නැහැ. මම දැනිත් අයට පිළිවෙලින් මේවා කියා දෙන්න. ඒක කියා දෙන්න කිව්වට මේ ගැඹුරු ධර්මතා අයහට තේරෙන්නේ නැහැ කොහොමද? ඉතින් එයාට ලෝකයේ තේරෙන්න අරින්න ඕනේ. එයාට අර වැඩිපුර අකුසල වෙන්නේ නැති වෙන්න වැඩිපුර කුසලයේ සිත පවත්ව ගන්න උදව් කරනවා. ඒ කියන්නේ වන්දනා කරන්න ඕනේ, බෝධිත්‍ය වන්දනන්න ඕනේ, පන්සල් යන්න ඕනේ, ඒවා හදන්න ඕනේ, ඒවා කරනකොට මොකද වෙන්නේ? ඒ අයගේ අර අකුසලයේ නඹුරුතාවේ අඩු වෙලා කුසලයේ නඹුරුතාවය දෙනකොට මේවා පස්සේ කාලෙක කියලා දෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ඒක අහන්නවත් දෙන්නේ නැහැ මංගල පැත්ත බලන්න. ඔච්චරයි. පුරුද්ද විතරයි. ඒකට පුරුද්ද විතරයි. දැන් ඔය ආයෙ මෙහෙම බණ අහන්න ඕන කියලා හිතන්නේ මේක යමක් තියනවා කියලා Tamanට අර මූලික වශයෙන් අම්මලා තාත්තලා පන්සල ගිහිල්ලා හරි ඒවා ඉස්කෝලේ යනකොට හරි ඒවා පුරුදු කරලා තිබිච්ච හින්දා. එහෙම නැත්නම් අහන්න බෑ. Tamanට ආවුරුද්දේ කතා කරන වචන ටිකවත් දන්නේ නැහැ. කරන්නේ මොකද්ද කියලා දන්නේ ආවුරු කෙනෙක් දැක්කා. ඒකයි මම කිව්වේ ඒ වටේදී ආන්ගේ පරිසර තියෙන්න ඕනේ. ඒවට පන්තලක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ ගෙදර හිටියට ඔය මොන කවදාවත් ඕක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ ඒක. හදන්න බෑ පරිසරේ. මෙන්න ඒවා තිබ්බොත් එයා හදලා ගත්තා කි. නැත්නම් ඉතින් හදන්න හම්බෙන්නේ. දෙන්න. මේ ඉතින් මමයි සිද්ධියකින් Tamanට කියලා දුන්නේ ආන් එහෙම මේ වැඩේ කරගන්න. ඉතින් ඔය වැඩේ කරගන්න තමයි මම කිව්වා පටන් ගන්න වෙලෙම දින 15ක් මේවා සිදුව මේවා පුහුණු කරනවා කියලා. ඉතින් ඒවා පුහුණු විය යුතුයි ඒ ආකාරයට. එහෙම නැත්නම් Tamanට දැන් තාම මේ භාවනා වල මූලික වැඩක්. දැන් අපි ආනාපානසති වාර දෙකක් තමයි හරියට ගලේ. හරිද? කායපතන එකපාරයි කරේ. මෛත්‍රී භාවනා කරන්න වෙලාවුත් නෑ. හරිත් නෑ කියලා දුන්නේ නැහැ. සමථ චිත්තානුපතන විනාඩි 30ක් 15ක් 20ක් විතර කරේ. එහෙම කළා හරියන්නේ. ඔක දවසක් දෙකක් තුනක් අකණ්ඩව කරන්න ඕනේ. ඉතින් ඒ කාලය ගත කරන්නේ නැතුව මේ බුද්ධ ආගමේ ප්‍රතිඵල ලබන්න බැහැ. හරිද? එහෙනම් ඉතින් තම තමන් සතුයි කාර්ය ඒ වුණ කෙනෙකුට ඒවට යොමු වෙන්න පුළුවන් මම කිව්වා තමන්ගේ දැන් ඥාතියින් ඉන්නවා ඒකාන්තයෙන් ලංකාවේ ඉතින් එයාට කරන්න දෙන යුතුකම ඕම වබයි ලංකාවේ අපි කලුතර සහ රත්නපුරි නිවාසිකව දින 15කට සටහන් කරනවා ඊට අමතරව අපි දවස් 4 මේ විදිහේ වැඩසටහන් ලංකාව පුරාම කරනවා ඒක අපේ වෙබ් අඩවියේ දාලා තිනවා නිවන් දොර .com කියන වෙබ් අඩවියේ වැඩසටහන් විස්තර සම්පූර්ණ තියෙන ඕන කෙනෙක් ඒක බලලා තමන්ගේ ඥාතියින් ඉන්න තැන් වලට මේ පණිවිඩ දීලා ඒවා සිද්ධ කරා. හරිද? ඒ ළමයි තමන්ට කරන් දෙන එක වැඩි වෙන ඔක්කො කරන්න බෑ තමයි. පිළියන්දල අපි මෙහෙණි ආරාම තියෙනවා. පිළියන්දල මෙහෙණි ආරාමයේ තියෙන මාර්ගම වැඩසටහන් ගොඩක් කරන නුගේ ගොඩ ගන්න. මම කරනව නෙවෙයි තවත් පොඩි ආම්ලේ ඉන්න ලොකු ආම්ලේ ඉන්න ඒක කරනවා. හරිද? ඉතින් අපිට ලැබෙන ආරාධනාව අපි දැන් තැන් වල දින එක තැනක ඉන්නේ නෑ අපි කොහොමද? එනිසා මේකයි කරන්නේ. හරිද? හ්ම්. එතකොට ඒකට ගිහිල්ලා ඔය සියලු වැඩසටහන් බලන්න පුළුවන්. තමන් ওই වැඩසටහන් දැන් මේක පටිගත කරා. ඒවත් තමයි නම් දාගන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන් මේක වාර 10ක් 15ක් තමන් අහන්න මම දන්නවා. තමන්ට ඒක පාර යවුවට මම මොකද්ද කිව්වේ කියනවා තමන්ට ඒ වෙලාවේ තමන්ට තම මොකද හේතුව තමන්ගේ අර සමාධිය නැති ඉඳ මම මේ කියන එක වචනයක් වෙනස් වෙච්ච ගම වචනයක් ඇහෙන්නේ නැති වෙච්ච ගම තමන්ගේ අදහස විකෘති වෙනවා. තමන් තේරෙන්නේ නැහැ අදාගන්න. හරි. ඒක තමන් නැවත ආන්න ඕන. නැවත මේක මහන්න. මේක මහනකොට ආනොත් තේරෙයි. හරියට. හරියට නේද දැන්. හරිද? තමන්ට පැහැදිලිව කියා දෙලා දෙන්නේ නැහැ. තමන්ට මොකද කරන්න දෙන්නේ? තමන්ගේ නිවනට කරන්න තියෙන වැඩේ මොකද්ද? නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? නිවන් දැක්කම තේරෙන්නේ කොහොමද? ඒක ඔක්කොම මම මුලින් නම් කියා දුන්නා. ඒකවා තේරෙලා නැති වුණාට නැවත නැවත ආන එකයි තියෙන්නේ. හරිද? එතකොට තමන්ට ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන්. අපේ වෙබ් අඩවිය තුලත් මම කරපේ තරණු තියෙනවා, ලොකම කරපේ තරණුත් ওই භාවනා ටිකක් වෙන වෙනම ඔගේ දක්වලා තියෙනවා. එතකොට නම් ඒවා තමන් නැවත භාවිතා කරලා පුහුණු වීම සිදු කරගන්න. එතකොට මේ පොත් ටිකක් ගෙනවා මට පොත් ගොඩක් ගේන්න වෙනවා. මම දන්නේ මම එදා දීලා ගියා. ඔයයන්ට ගහලා එවන්නේ කියලා ගහලා එවලා නැහැ නේද? මම කිව්වා ඉතින් පොතක් ගහලා එවන්නේ පොතක් දීලා ගියා. මම එදා ඒකේ ඉලෙක්ට්‍රොනික මේල් එක දීලා ගියා. කරන්න කියලා ඉතින් ගන්න බැරි වෙන්නේ නැති ඒක කමන්නේ. මම පොත් කීපයක්දීම ඒ ටික මම අරන් ආවා. ඒක තමන්ට පුළුවන් මම පාවිච්චි කරගන්න. ඔගේ ඔය දේශනාව ඒ විදිහටම සාකච්ඡාව ඒ විදිහටම තියෙනවා. හරිද? එතකොට ඒක තමන්ට බලලා තමන්ට ගැටලු දැන විලාස කරගන්න පුළුවන් ආයෙත්. ඒ විදිහට මේ පොතේත් ඔය භාවනාව සම්පූර්ණ වශයෙන් නෑ මේ පොතේදී ඔය වැඩසටහනේ සාරාංශ වශයෙන් අවසානයේ ඒ කරුණු ටික විතරක් ඕකේ තියෙනවා. හරි? ඔය කැමති ආයෙ විදිහට සම්පාදිත කරගන්න. එතකොට ඔන්න ඒ ක්‍රියාකාරකම් ටික තමන් කරන්න ඕනේ. වෙන මොකක්වත් නැහැ. පැහැදිලිද? හ්ම්.